සිටී. ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමිතිය. මහා සංගීත සම්ප්‍රදායක් තියෙන ಭಾರತයේ ගුරුකුල પરම්පරාවල් තියෙනවා. ගරානාවල් තියෙනවා. ඒක දීර්ඝ කාලයක් තිස්සේ පැවතගෙන එන සම්ප්‍රදායක්. ඒ වගේම ඒ ගරානාවල හෙවත් ගුරුකුලවල වනස්පතීන් වැනි මහා සංගීත ආචාර්යවරුන් හිටියා. ඔවුන් ගුවන් උදුලියේ හෝ වෙනත් ගායනාවල සුප්‍රකට ගායක ගායිකාවන් නෙවෙයි. හැබැයි ඔවුන් මහා ගැඹුරු ගාම්භීර ශාස්ත්‍රධාරී ශාස්ත්‍රඥයන්. ඔවුන්ගේ පාමුල බොහෝ ශිෂ්‍යයන් ශිෂ්‍යාවන් සංගීතය හදාරනවා. මේ වනස්පතියේ හෙවණයට හැදුණු වැඩුණු ඒ ශිෂ්‍යානුශිෂ්‍ය પરම්පරාව තමයි වෙනත් සංගීත ප්‍රශාකාවල ඒ සංගීත පද්ධතීන් පෝෂණය කරන්නේ. සරල ගී ගයන්නේ, සිනමා පසුබිම් ගී ගායකයින් වෙන්නේ, ඒ වගේම ඒ රටවල වෙනත් සාමාන්‍ය සරල ශිෂ්‍ය ශිෂ්‍යාවන් බිහි කරන්නේ මේ ගරාණා වලින් මේ වනස්පතීන්ගේ හෙවණයට හැදුණු වැඩුණු ගුරු භවතුන් ගුරු પરම්පරාවල් හැබැයි අපිට එවැනි දීර්ඝ ගුරුකුල ක්‍රමයක් හෝ සංගීත ශාස්ත්‍රවන්තයින්ගේ પરම්පරාවක් නැහැ හැබැයි අද මේ කෙටි ඉතිහාස කාලය තුල මේ බිහිවුණු ගායක ගායිකාවන්ගේ ගායන කුසලතා වාදන කුසලතා වර්ධනය කරපු ඔවුන්ට මඟ පෙන්නපු මහා සංගීත ධරයන් කිහිප දෙනෙක් අපේ සංගීත ඉතිහාසයේ දිහා බලනකොට අපසන්තකව ඉන්නවා. ඔවුන්ගෙන් ශිල්ප ශාස්ත්‍ර හැදෑරූ අය තමයි ජනප්‍රිය ගායකයින් ගායිකාවන් බවට පත් වෙලා තියෙන්නේ. අපිට අර ඒ ශාස්ත්‍රධාරීන්ගෙන් ලබාගත් ශාස්ත්‍රඥානය අපිට පේන්නේ නැහැ. හැබැයි ඔවුන් දක්වන අර සරල දස්කම් තමයි අපිට පේන්නේ. හරියට අර අයිස් කුට්ටියක් වගේ සියයට වැඩි හරියක් ඒ ජලයෙන් යට වෙලා තියෙන්නේ ඒ ජලයෙන් මතු පිට තියෙන ඊටාම කුඩා අයිස් කුට්ටියක් පමණයි. එවැනි මහා ශාස්ත්‍ර ධාරියෙකු ශාස්ත්‍රඥයෙකු ගැන තමයි අද අපි මතක් කරන්න හදන්නේ. පළවෙනි ගීතය අහලා අපි මතක් කරගමු මේ සංගීත ශාස්ත්‍රඥයා කවුද කියලා. චන්දන චන්දන මල් කරන්නේ ගෝකුල ගෝකුල ගෝකුල සම්දේ චන්දන චන්දන මල් මා කරන්නේ 三个力。 යම් කිසි කවතිද සීන සුගන්ධේ පිපිදුණු කේ මලකට මන බැන්දේ යම් කිසි කවතිද සීන සුගන්ධේ යම් කිසි කවතිද සීන ඒ ගීතය ගායනා කළේ අප මතකයට නම් වන්නට වෑයම් කරන සංගීත හා වාද්‍ය විශාරද බී වික්ටර් පෙරේරා. එතුමා සමග මේ ගීය ගායනා කරන්නට හවුල් වුණේ ගායිකා පුෂ්පමාලා සුබසිංහ. පද රචනා කළේ ඩෝල්ටන් අල්විස්. දැන් මේ ගීතය ඇහෙනකොට අපිට ගායකයෙකු හැටියට ඒ තරම් සුප්‍රකට නොවන මේ මහා සංගීතවේදියාගේ ගැඹුරු පෞරුෂය දනවන හඬ තමයි ඇහෙන්නේ. දැන් මේ ගීතය ආදරය පිළිබඳ ඊටාම සියුමැලි අදහසක් තමයි මේකට වස්තු වෙන්නේ. හැබැයි මේ ගායන යදිහා බලනකොට මහා සංගීත වේදිකෙකුගේ අර නිර්මාණශීලී ගායනය, නිර්මාණාත්මක ගායනය නැත්නම් ක්‍රියේටිව් සිංගින් කියලා අපි හඳුන්වන ලක්ෂණය අපට දකින්න පුළුවන්. විශාරද ජයන්ත අරවින්ද මම හිතන්නේ ඊටාම යෝග්‍යතර පුද්ගලයෙක් මේ වාද්‍ය විශාරද, ගායන විශාරද බී වික්ටර් පෙරේරා පිළිබඳව හඳුන්වා දෙන්න. මට විශාල කාලයක ඉඳලා මතකයි. මේ ගුවන්විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලයේ සේවය කළා. හොඳ වාලින් වාදකෙක්. මම ඒක තමයි දැන් කල්පනා කළා මේ ගීතය ඇහෙනකොට ලොකු මේ වෙනසක් පේනවා. එතුමාගේ අර තිබිච්ච ගැඹුරු වයලින් වාදනය. මෙතන මේ සරල ශාස්ත්‍රීය මට්ටමේ ගායනේ. ඉතින් අච්චර මං හිතන්නේ ලංකාවේ එතුමාට අභාග්‍යයක් තිබුණා කියලා මේ වයලින් වාදකෙන්ට ලංකාවේ අභාග්‍යයක් තියෙනවා. මොකද දන්නවද? වාදකෙන්ට මේ අසන්න ඕනේ. ඉතින් මම ගායනයට මාරු වෙනවා. මම හිතන්නේ පණ්ඩිත අමරදේවෙන්ටත් ඔක සිද්ධ වුණා. ඉතින් මම හිතන්නේ කොහොම හරි එතුමා ඊටාම ලස්සනට අර තිබිච්ච රාගඥානෙ පාවිච්චි කරලා සරල ශාස්ත්‍රීය විදියට මේ ගීතය ගායනා කළා. හොඳ අපේ රටේ මට මතක හැටියට අපි කුඩා කාලේ ගුවන්විදුලියේ වාද්‍ය සංගීත තිබුණා. වෙනමම වැඩසටහන් තිබුණා වාද්‍ය සංගීතය කියලා. ඒ මුහුදෙක් වාද්‍ය වෘන්දයක් වාදනය කරන වාද්‍ය ඛණ්ඩ අහන්න ලැබෙනවා. ඒ වගේම ශාස්ත්‍රීය සංග්‍රහය යටතේ විවිධ වාද්‍ය භාණ්ඩවල ඒකල වාදනත් අපිට අහන්න ලැබුණා. නමුත් අභාග්‍යයට මේ කාලයාගේ ඇවෑමෙන් එවැනි වැඩසටහන් ආකෘති වෙනස් වෙලා හුදු සරල ගී පමණක් ගායනය පමණ සංගීතය හැටියට හඳුනා ගන්න පුළුවන් විදිහේ ආකෘතියකට ගුවන්විදුලි වගේම වෙනත් වැඩසටහනුත් නැඹුරු වෙලා තියෙන බව තමයි අපිට පේන්නේ. හැබැයි ඉතින් වික්ටර් පෙර නිකන් හිටියෙත් නෑ තමන්ගේ ඒ වාලින් වාදන හැකියාව මේ ශිෂ්‍යයින්ට දුන්නා. ශිෂ්‍යයින්ට ප්‍රදානය කළා පරිත්‍යාග කළා කියලා අපිට කියන්න පුළුවන්. අපි තවත් ගීතයක් අහමු. අපි මේ මහා සංගීතවේදියා ගායකෙක් හැටියට තමයි ඔබට හඳුන්වා දෙන්නට උත්සාහ කරන්නේ. මේ අප තෝරගත්ත දෙවැනි ගීතය. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි शरणं गच्छा Raja Ma. गौतमचन्द्रयानन् नमो नमोऽनन्त गुणर्णवानन् नमो नमो शाक्य मुनीन्द्रयानन् नमो විශාරද බී වික්ටර් පෙරේරා සමග සමූහ ගායනයක් අයතුලත් තුනේ මේ ගීතයට පදමාලාව නිර්මාණය කරන්නේ පණ්ඩිත විමල් අබේසුන්දර තනු නිර්මාණය කරන්නේ බී වික්ටර් පෙරේරා සූරින් දැන් මට මතකයි මේ ගීතය මේ මීට බොහෝ හුරු ආරකට අංජලි කියන දෙබස් කැවෝ චිත්‍රපටයේ තේමා ගීතය හැටියටත් ගායනා වුණා හැබැයි මට හිතෙනවා දැන් මේකේ තනු නිර්මාණයත් ගායනයත් එක්ක බලනකොට ඊටම සරිලන ටිකක් ශාස්ත්‍රීය පක්ෂයට බර වූ සංස්කෘත මිශ්‍ර භාෂාවෙන් මේ ගීතය පදවලත් නිර්මාණය කරලා තියෙනවා. දැන් මේක භක්තිය දනවන, කරුණ රසය දනවන ගීයක් හැටියට මේ තනු නිර්මාණ සහ ගායන විචාරධාරවින්ද හඳුනාගන්නේ කොයි විදිහටද? ඔව් දැන් අපේ ශාස්ත්‍රීය සංගීත පොත්වල තියෙනවා යමන් කල්යන් රාගයද මේ භාවිත කරලා තිබුණේ. ඔව්. ඒක ශාන්ත රසය තියෙනවා. භක්තිය ශාන්ත රසය ප්‍රකාශ කරන හොඳම රාගයක් විදිහට. ඒ හරියට ඒ රාගේ තෝරගෙන. එතුමාගේ මේ විෂයකේ ශික්ෂණයක් මේකෙන් හොඳට පේන්නේ. හරියට රාග තාල අනුව ශාස්ත්‍රීය විදිහට තමයි සරල ගීතයක් වුණත් ගායලා තියෙන්නේ. <laughs> ඉතින් බොහොම හොඳට තනුවේ රාගය තෝරගෙන අර වගේ කිව්වා වගේ අර මිශ්‍ර සිංහල වචන හරියට මානව සිංහ උනත් පාවිච්චි කළේ මේ වගේ වචනනේ. අන්න ඒ ආරට මේ බොහොම ලස්සනට දෙකේ සංකලනයකුත් පේනවා. ඔයතරම දැන් අපිට කල්පනා වෙන දෙයක් තමයි අද රසිකයන් අතර අද ගීත ශ්‍රාවකයන් අතර කී දෙනෙකුට මෙවැනි ගීතයක මේ ගැඹුරු තලයට ගමන් කළා රස විඳින්න පුළුවන්ද කියන එක පිළිබඳව ගැටලුවක් ඇත්තටම අපිට තියෙනවා. මොකද අපි පුරුදු කරලා තියෙන්නේ මහා ඕලාරික සරල ගීත ශෛලියකට අපේ රසිකයින් පුරුදු කරලා තියෙන නිසා මෙවැනි ගීතයක මේ ගැඹුරු රසය විඳින්න පුළුවන් ශ්‍රාවකයින් බොහොම අල්පයක් කියලා අපිට හැඟෙනවා. අපි තව ගීතයක් ඉදිරිපත් කරනවා. මේ ගීතයත් ආචාර්ය අජන්තා රන්සිංහ ලියපු ගීතයක්. පින්බර අලුයම යනුවෙන් ඇරඹෙන මේ ගීතය අපි අහමු. Thank you.

සුගත නිවසට වැඩම කළා වෙන්නේ පුරුකි කුරුතුගේ කටුගේ කරදහි විසිරුණු කසුගුණු සහ පිරිවර මැද සිව් කොන් පවුරින් මාවට වී තුනාවි පිළිරුවකට බැඳි ඔබ හද සෙනෙහස මතු මතුවත් මට උරුම උනාවේ සුවඳ වාසනාවේ බර අලුයම නිතු පිය විදහා කිය ඉදුදරින්ද ඔබ හිනහිනවා සිරිකත නිවසට උන්ති කුරුකුගේ කටුගේ කරදහි විසිරුණු පතුගුණු සහ පිරිවර ගේහසිත ප්‍රේමය තමයි මේ ගීතයේ වස්තු විෂය. මේ ගීතයට සහාය වූයේ විශාරද නන්දා මාලිනී විශාරද බී වික්ටර් පෙරේරා සමග. දැන් මේ ගීතය අපි මීට කලින් අහපු හැම ගීතයක්ම තනු නිර්මාණය කරේ විශාරද බී වික්ටර් පෙරේරාමයි. නමුත් මේකට තවත් සංගීතවේදියෙක් හවුල් වෙනවා මේකේ තනු නිර්මාණය කරන්න. ඒ තමයි කේ.ඒ. ධර්මසිරි පෙරේරා. දැන් මේ ශාස්ත්‍රීය සංගීතයේ හදාල එහි හසර දැනුමක් තිබුණු තවත් සංගීතවේදියෙක් තමයි මේ තනු නිර්මාණය කරන්නේ කේ ධම්සිරි පෙරේරා. ඔහු ගැන තමයි කියලා වික්ටර් පෙරේරා සුරින්ගේ ගායනය ගැන කතා කරන්නේ. දෙන්නම වාදකයෝ. බී වික්ටර් පෙරේරා වාලින් වාදකයා. ධර්මසිරි පෙරේරා සිතාර් වාදකයා. එක තරමට දෙන්නම බොහොම ගැඹුරු ශාස්ත්‍රීය සංගීතඥ. දැනුම තිබුණු දැනුම තිබුණු. දැනුවත් අය. ඔව්. ඉතින් මේ තනුව සම්බන්ධව යනවා. තනුව මේ අර මෙච්චර සංගීතේ පදනම් කරගන්න රාගතාල පදනම් කරගන්න පුළුවන්කම තියෙද්දි අර ඒවයින් තර්මකට ඒක ඇසුරු කරලා බහැර වෙලා. ඔව්. තරමකට සම්පූර්ණයෙන් නෙමෙයි. අර පීලු රාගයේ යන්තමට පේනවා. අන්න ඒ මට්ටමට එවෙන් ඈත් වෙලා ලස්සනට තනුව නිර්මාණය කරලා සාමාන්‍ය රසිකයන් වෙනුවෙන් කරපු නිර්මාණයක්. නිර්මාණයක්. ඔව් මම දැන් සංගීතඥයෙකුගේ කොයිතරම් ගැඹීර දැනුම තුමුණත් ඒ නිර්මාණයට අවශ්‍ය ප්‍රමාණය ගැනීමේ විවේක බුද්ධියකුත් උන්ට තියෙන්න ඕනේ. මේ අපි අද තෝරගත් අවසන් ගීතය මේ ගීතයත් දායරත්න රණතුංග වික්ටර් පෙරේරා සූරීන්ට සහාය වෙනවා. මහාචාර්ය සුනිල් ආරත්න මේ පද රචකයා අපර ඔබයි හිමියනි සදා හෙළය තෙමා ගලන මාගංග ඔබයි අමාගංග ඔබයි දිවාකර ඔබයි හිමියනි නිශාකර ඔබයි සදා හිලය සෙමා ගලන අමා ගංග උබයි අමා ගංග උබයි ඔබයි හිමියනි නිශාකර ඔබයි හිමියනි සදා හෙළය තෙමා ගලන අමා ගංග ඔබයි අමා ගංග ඔබයි දැනේ සිංහලයේ ගෝතම මුනි ගුණ ගැඹරේ සුවඳ දැනේ සිංහලයේ අඳුර දිනේ පොසොන් දිනේ සසර රංග මණ්ඩලයේ දිවාකර ඔබයි කිමියනේ පරීක්ෂා කරෝ බයිහිමියනි සදා හෙළය සමාගලන අමාගංග ඔබයි අමාගංග ඔබයි දිවාකර ඔබයි හිමියනි නිශාකර ඔබයි හිමියනි සදා හෙළය සෙමා ගලන මා ගංග ඔබයි විශාරද අරවින්ද මේ ගැන යමක් කියන්න. බුදුම ආයාචනාත්මක සුන්දරත්වයක් දින මට රංගයේ සින්දි. මම හිතන්නේ එතුමාගේ හොඳම ගීතේ මේකයි කියලා. ඔව් අද අපි වෑයම් කරේ අපේ රටේ පහළ වූ මහා සංගීත වනස්පති හැටියට හැඳින්විය හැකි සංගීත විශාරද බී වික්ටර් පෙරේරා සූරීන් මතකයට නංවන්න එතුමා අනුස්මරණය කිරීම සඳහා බී වික්ටර් පෙරේරා පදනම ලබන සතියේ මහාචාර්ය කෝලිත බානු දිසානායක සූරීන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සමරෝල්ලක් සංවිධානය කරලා තියෙනවා ඊට අනුබලයක් වශයෙන් තමයි අද අපි ජනරන්ජන ගී තුලින් විශාරද බී වික්ටර් පෙරේරා පිළිබඳ මේ මතකය අවදි කළේ. ජනරන්ජන ගී මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වයේ ඉනෝකා ගමගේ නිෂ්පාදනය සුරේකා පෙරේරා